නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ආනාපාන සතියත් ඒ පරිපූර්ණ සුභාවිතා අනුකුම්බං පරිසිතා යක්ඛා බුද්ධෝම දේසිතා සෝධිමං ලෝකං සභාතේති අබ්බා මුක්ඛෝ සම්දිමාතේ සම්බරං තෙස්තුනි සුලෝභාග්‍රේ භාග්‍යවත්ේ අරිපත්තේ සම්්‍යක් සම්බුද්ධ කරුවක් විරාජේ තනන් වහන්සේගේ ශ්‍රීමතෙන් දේශිත වාසාකාභ්‍යාස නියතියෙන්නේ භාවනා සම්බන්ධයි. වාසාව ප්‍රතිපෝරණ මෙහිමයි. ආනාපාන සති යක්ෂ පරිපූර්ණ ස්වභාවික. යක්ෂ වික්ඛු වික්ඛුනේ උපාසක උපාසිකා සේවාත්‍රික යම් කෙනෙකුට ආනාපාන සතිය පරිපූර්ණ පරිපූර්ණ වීමයි ස්වභාවික අතිපයින්ම උතුම් ලෙස ධාරිකා කරන ලදී අනුපුබ්බන් පරිපිත අනුපිළිවෙලින්ම පුරුදු කරගන්නා ලද්දේම යථා විද්‍යාන යෝගික සර්වඥාන්සේගේ පරිද්දෙන් වරුණ ලද්දේම සෝ ඉමං ලෝකං සදාතෝ දී දේ යෝගාවතරය මේ ස්කන්ධ ලෝකයේ බබල වෙනවා. ඒකේ අභාමිකයේ සංගම. සකලස්ව බොහෝ දවසකදී වලාගදීන හඳනල ලක්ෂණ. තමන්ගේ ආභාව සංඛ්‍යාත ලෝකයේ බබල වෙනවා. ඒකයි වාතාවරයේ දෙතුන දෙකේ. භාවනා කනකහන් සාකච්ඡාවේදී සමහර කෙනෙකුන් ආනාපාන සතිය ගැන මාතනාවට අහන්න වෙනවා. අපේ කින්නකෙන්න ප්‍රතිඥා දෙන්න මේක සම්පූර්ණ වෙනවට වඩා ප්‍රතිඥා අපි කියන ඒක තේරෙන බොහෝ දෙනෙක් මේ ගැන දින කන්න බලාපොරොත්තු වෙන බව වෙනවා නිසා ආනාපාන සතිය ගැන මේ ප්‍රති හඳුන්වීම තමයි අපි භාෂාවම අත්විඳා කළේ මේ භාෂාව පටිසම්භිදා මල්ලේ කාලයේ ලැබුණ ලැබුණ භාෂාවක් බුදුරජාණන් වහන්සේ දෙතු භාෂාවක් මේ වාතාවරණ කියන ආනාපාන සතිය කියන මාතෘකාව. ඊළඟට පරිපූර්ණ සුභාන්ත අනුකුබ්බම් පරිචිතා වෙනකා විශේෂණ පරිතුනක් තියෙනවා. යථා වික්‍රීමේ දෙදා කියන පදයෙන් මේ ආනාපාන සතිය කාගේ දේශනාවක් දෙන්නට තෝරනවා. ඊළඟට තමයි ආනිසංසය. අභාමිතෝ සම්බුනා ඉනං ලෝකං පදහතේති ඒ ආනිසංස කොටස. ආනාපාන සති කියන්නේ අද තුනක් එක්කාසු වෙච්ච සමාස පදයක්. ආන අපාන සති පරිතුණක්. ආන කියන්නේ ආස්වාදය. අපාන කියන්නේ ප්‍රස්වාදය. සති කියන්නේ ස්මෘතිය. කිරිය. ආන කියන්නේ වචන ආස්වාද හඳුන්වන්නේ කුෂ්ණ ගැනීම. අපාන කියන වචනේ ප්‍රස්වාස කියන්නේ දුක්න දෙලීම. දුක්න පිටවීම. දුක්න ඇතිවීම දුක්න පිටවීම. කලින් මේක කර්මස්ථාන වශයෙන් මේ දේශනා. මනුෂ්‍යෝත් උත්පත්ති යන්නේ නෙමෙයි. ආදිතෝ අසනං අස්සාතෝ කියන විනෝදිත මේකම සාපිරිවල. ආදිතෝ සතනං අස්සාතෝ ඒ කියන්නේ මනුලොව මාසිකව දිවිගෙන දරුවෙකු කලමියෙන්ම කරන්නේ කිසිම දෙක කිරීමයි. වෛද්‍යවරු දන්නවා ඒක. කලමියෙන්ම මාස 9ක් ගහලා අභ්‍යන්තරයේ ඒ කරේ වස්තුවේ අභ්‍යන්තරයේ රැඳී තිබුණු කුෂ්ණකිත කලමියෙන්ම මෙලව එළිය දකින කොට වෙන්නේ කුෂ්ණකිත වෙනවා. ඒකට ආදිතෝ හතන කලමියෙන් කරන සුවකනේ අත්හාදෝ කියන ගිනේ පිටු ගන්නවා. දෙවෙනුව ගන්න හුස්ම. අර සිදුවම යටි හුස්ම ගන්නවානේ. ඒකට කියනවා අපානතිය. ඒක නරක හුස්ම ගන්නේ. නැත් හුස්ම ගන්න දුමි දුවිලක්. මවකකින් කාලේ දුමි දුවිලක් ආගහනනේ නෑ. මේ මනුෂ්‍ය පතේට මුණ දෙනකොට අපේ අහස තේන්නේ නැති පරමාණු තරම් සතෙන් තේම තරම් පුරා සීලෙන් අපි කාටක් ආස්වාද කරගෙන. ඒකවල පුදා ගරු දෙවිස්සට සීලුමක් කරනවා. ඒක නවක හුස්ම සෝතනෙ දින බැවින් පස්සාතෝ කියන හඳුන්වනවා. ඒකවල දෙතෙන් තමයි ගිනේ කිසි. එතන කියන්නේ උත්පත්ති ක්‍රමයන ආස්වාදේ නම් දෙන්න පිටවීම, රක්ෂාදේ නම් දෙන්න ජන්මන දෙන තෝරන. නමුත් භාවනා කර්මස්ථාන යදීමේදී ආස්වාද කියන්නේ ඇතුළත අන්තෝසකලං ආස්වාදේ. ආස්වාදකලං නෙවෙයි. අන්තෝසකලං ඇතුළත ප්‍රෝතනේ දිවීම ආස්වාදේ. නැවත ප්‍රෝතනේ දිවීම ප්‍රස්වාදේ. යම් භවනා සමතහන් වලට ගන්න තෝරන ඒ අදාතයි. ඒක දෙකක් කියන්නේ ඒක නිවැරදි කරගන්නයි. සමහර කෙනෙක් කොහොම උගන්වන්න පුළුවන් ඒක නිසා ආස්වාදේ නම් හුස්ම ගැනීම ප්‍රස්වාදේ නම් හුස්ම හෙලීම ආස්වාදේ නම් ආන ප්‍රස්වාදේ නම් අපාය අස්සාසෝච අස්සාසෝච කියන අර්ථයෙන් ආනන්ද අපානන්ද ආනාපානං කියන පද සමාස වෙයි. ඊළඟට ආනාපාන කියන පදයයි සතිය කියන පදය දෙක එකතු වෙලා ආනාපාන සති කියලා ගාතවරක් සමාදේ. එතකොට ආනාපානති සති ආනාපාන සති එකක් සමාස කරගන්න. ආනාපාන යෙහි ඉනිති දෙහිය ආනාපාන සති. එතකොට මේ කියන විස්තර කරන සකකාචාර්යයන් වහන්සේලා හොරනවා සති කියන්නේ මෙතන ආනාපාන සති කියන්නේ එකවරක් නෙමෙයි නැවත නැවතනාට කියවර ගහක් වර පිළිගන්නේ. දැන් අපි කවුරුත් උපන්දා පටන් මරණාන්ත දක්වා හුස්ම ගන්නවා හේනවා. නමුත් මේ ගන්න ගන්නේ නැහැ. අපි හුස්ම ගන්නවා හේනවා කියන එක දන්නේ නැහැ. මෙලෙසනක් වශයෙන් කියනවා නම් විශාල ගල් පර්වතයක් ළඟින් යන කෙනෙකුට වෙන කල්පනාවකින් ගියා නම් ගල් පර්වතය තේරෙනවා. ගල් පරවතේ ගැන කල්පනාවක් නෑ වෙන කල්පනාවකින් ගියේ. ඒ වාගේ අපි උපන්දාපතන් වෙන කල්පනාවල් වලින් ඉන්න නිසා ආස්වාද ප්‍රස්වාද තියනවාද කියලාවත් අපි දන්නේ. හැබැයි හොඳ සිහියෙන් යනවා නම් මේ අහත ලක් වෙන ජීවිත සැපේ පවා පේනවා. ඒ වාගේ අපි සිහියෙන් ඉන්නකොට ආස්වාද ප්‍රස්වාද සියුම් දුක්ම යන බව අපට තේරෙනවා. මෙන්න මේක නිසා විතර නොසිතන නිතර නොසලකන මේ උපන් ආපතම් පවතින සුක්ම රැල්ල යන නාද නාදන අප පිහිටීමේ භාවනාවට කියනවා ආනාපාන සති භාවනාව. එතකොට මේ ආනාපාන සති භාවනාව මහා පුරුෂ භාවනාව. ඒ කියන්නේ ලෝක පහළ වෙන සීලම සරුවක්යන් වහන්සේලා බුදුබාටපත් වන්නේ ආනාපාන සති භාවනාවෙන් පටන්ගෙන. ආනාපාන සතියෙන් පටන් ගත්ත භාවනාව ආනාපාන සති ධ්‍යාන සියල්ල නිමවලා එතනින් හැරෙනවා ඉතිරි කර්මස්ථාන වල ඒ කියන්නේ ත්‍ක්ෂී සාකාරේ දෝනාපේ කසිනේ ඊළඟට වර්ණ කසිනේ සසු කසිනේ ධක්ම විහාර අසුබ ධ්‍යාන යොකෝම ඒ ධ්‍යාන වැඩෙන කර්මස්ථාන 30ක් තියෙනවා ඒ ධ්‍යාන වැඩෙන කර්මස්ථාන 30ම ඒ මහා බෝධිසත්වයන් වහන්සේලා බුදු වෙන්න පළමුවෙන් එදා සංධ්‍යාවේදීම සම්පූර්ණ කරනවා. අනුගේ ප්‍රදේශයක් නැහැ. දීර්ඝ සංසාරේ සමන් වහන්සේලා අනන්ත ජාතිවල පළපුරුදු කළ නිසා ඒ භාවනා කමතම් වැඩේ. අන්තිමේදී තමයි විදර්ශනාවට හැරෙන්නේ අර්පණා කර්මස්ථාන සියල්ල සම්පූර්ණ කරගන්න. අර්පණා කර්මස්ථාන සියල්ල සම්පූර්ණ කරගත්තන් පස්සේ අවිඥාවට හැරෙනවා පෙරවිසෝ කඳ පිළිවෙල දන්නා නුවණටත් දිව්‍යං චක්ෂුර විඥාණයටත් හැරිලා තුන් කාලය හොඳින් නුවණින් දැනගෙන තමයි පටිච්ච සමුප්පාදයෙන් විදර්ශනාවට බැහැගන්නේ මේකයි ලෝතුරා බුදුරයන් වහන්සේලාගේ භාවනා දීතිය. එනිසා ආනාපාන සතියේදී කියනවා මහා පුරුෂ භාවනා. අපි සිද්ධාර්ථ ගෞතම සාක්ෂි මුනිඳුන් වහන්සේ සිද්ධාර්ථ කුමාර උත්පත්තියෙන් මාස 5ක් ගිය තැන ලක්මඟුල් දවසේ දමගස් වෙනේදී දමගහක් යට මැස්සක් ගහලා වටතිර ඇදලා සැප සැප අසුන් පනවලාගේ දරුවා සසක් පොවලා ඉන්නකොට ඒ දරුවා බලාන සිටිය සේවතුන් සේවතුන් කියන්නේ පිරිමව්වරු ශ්‍රීමංගලු අර වක්මංගලු උත්සවයේදී හාට හරි බලානී කිය. මේ දරුවා කියන්නේ බෝධිසත්වයන් වහන්සේට තේරෙනවා දැන් කවුරුත් නැහැ නේ මල් ළඟ බොහොම හොඳ වෙලාව. නැගිට සාසනෙ. බද්ධ කාර්යයන්ගේ බැඳගත්තා. එන්න ආනපාන සති ප්‍රථම අධ්‍යාන ලැබුවා. හැබැයි සමහරු කියන අහසේ කලක් බැඳගෙන හිටිය කියලා එහෙම නෙමෙයි. ඒ ආසනෙම බද්ධ කාර්යයන්ගෙන් වාඩි වෙන ධ්‍යානයි. ඉතින් ඒ වෙලාවේ සහ විහාරයක් සිද්ධ වෙන මොකද? දැන් මේ ඉර මුදුන් වෙනවා ඉර අවර වෙනවා. මේ දඹගහේ දෙවන එහා මෙහා වෙන්නේ. ඉතින් ඉර අවර වෙන්න වෙන්න දඹගහේ හේවන ඈත් වෙනවානේ. එහෙම නැහැ. හරියට චක්‍රයක් ඇල්ලුවා වගේ දඹගහේ දෙවන මේ ආසනයට හේවන දීගෙන කියනවා. වටේට තියෙන තුරුලිය මේ දිහාවට ලදගත් ආකාරයෙන් නැමී ගත්තා. ඒ වෙලාවේ තමයි කිරිමවරු මහරජුරවන්ට දැන්නොම් වේගෙන් දුවගෙන ඇවිල්ලා මේ සරුවාගේ දෙලහර දැකලා දෙවෙනි වරට දැන්. එතකොට මහා බෝධිසත්වයන් වහන්සේ උපතින්ම ආනාපාන සතිය පුරුදු කරගෙන ඇවිල්ලාදී. මේක බුද්ධ ශාසනය කියන භාවනා අතරින් මූල කර්මස්ථානය. එනිසා මේ භාවනාව සසු කර්මස්ථානයන්ට වඩා බොහෝම පහසු සරල භාවනාවක්. දැන් වෙනස් සමතහන් වඩන්න නම් ඊට සුදුසු භාවනා අරමුණු සොයා යන්න ඕනේ. සතන භාවනා වඩන්න සතන නිමිති හදා ගන්න ඕනේ. අසු භාවනා වඩන්න මුළු ශරීර සොයා යන්න ඕනේ. මෛත්‍රී ආදී භ්‍රමචාර භාවනා වඩන්න සත්‍ය කුජලයන් අරමුණු කරන්න ඕනේ. දක්ෂින් සාකාර වඩන්නත් ශරීරයේ ඒ ඒ කොටස් වෙත හිත යවන්න ඕනේ. නමුත් ආනාපාන සතියේට එහෙම නෙමෙයි. නාසිකාගම පේනවා දැනෙනවා. නිසා මේක බොහොම සරල අරමුණක්. මෙන්න මේක නිසා ආනාපාන සතිය භාවනා කරන්න පහසු වෙන බැවින් පූර්වාචාර්යයන් වහන්සේලා වැඩිම ආනාපාන සතියට මුල් තැන දීලා තියෙනවා. හැබැයි බුද්ධ වචනයක් කියන මෙන්න මේ. නාහම් විස්සවේ මුත්තක්ඛතිස්ස සම්පජානසානාපාන සති සමාධින් වදාමි. සිහිය අමතක වෙනවා නම් නුවණින් තොර වෙනවා නම් යමි. ඒ ඇත්තන්ද ආනාපාන සතිය වැඩෙන්නේ එනිසා සිහියයි නුවණයි හොඳින් එළඹී සිටින්නට ඕන ආනාපාන සතිය වඩා. තාත් එක ආනාපාන සතිය වැඩිීමේදී නැති සිහියක් නැති නුවණක් අවදි වෙනවා. මෙන්න මේක ලාභයක්. ඒ මොකද ආස්වාද ප්‍රස්වාද දෙක නිතරම අලුත් වැඩියා වෙනවානේ. නිශ්චල නැහැ. සංකලයි. ඒ නිශ්චල නැති විතර අලුත් වෙනවා අලුත් හැදියා වෙනවා එනිසා අලුත් අලුත් ආස්වාද අලුත් අලුත් ප්‍රස්වාද මෙනි කර කර ඉන්නකොට අතරක් නෑර සිහිය උපදිනවා ඒ සිහිය වර්ධනය වෙනවා අයාව දේව ඥානමත්තාය පටිච්චසමුප්පාය කියලා බුද්ධ වචනේ තියෙනවානේ ඒ ආස්වාද ප්‍රස්වාද මෙනි කරන්නේ කරන්නේ තමන්ගේ සිතේ ස්මෘතියයි ප්‍රඥාවයි මතුමත්යේ වැඩෙන. මතුමත්යේ වැඩෙන. නිසා අපට දෙහියෙන් මන්දි අපට නුවණ මදි කියලා අත්හරින්න එපා. ආනාපාන සතිය වැඩිමින් ස්මෘතියේ ප්‍රඥාව විශේෂයෙන් වැඩෙනවා. ඊළඟට මෙතන තියෙනවා යථා බුද්ධිහින දේශිතා අනුගොබ්බම් පරිචිතා කියන වචනයක්. ඒ ආනාපාන සතිය සරුවඥන් වහන්සේ ඇර වෙනස් සාතුරු ප්‍රකාශ කළ දෙයක්. ඒ ප්‍රකාශනයන් අනුව නෙමෙයි සරුවක්මන් මහන්සේ දේශෝ පරිද්දෙන් මේ ආනාපාන සතිය වැඩිමයි මේ ආනිසංස ලබන්න හේතුව. යථා බුද්දේන දේසිත සරුවක්මන් මහන්සේ දේශෝ පරිද්දෙන් අනුකම්බම් පරිචිත. ඒකනේ සලින් සලින් නෙමෙයි අනුපිළිවෙලින් පුහුණු කරලා දෙන්න ඕන. අනුපිළිවෙලින් කුරුදු කරලා තිබුණොත් තමයි අනුසස් ලැබෙන්නේ. ඊළඟට පරිපූර්ණ සුභාවිත. ඒක අනුපිළිවෙලින් පිරිපුන්ව වඩන්න ඕනේ. ස්වභාවිතව වඩන් ස්වභාවිතව වඩන්නට ඕනේ. දැන් අපි බලමු කොහොමද අනුසුද්ධම් පරිචිතා වෙන්නේ? අනුපිළිවෙලින් මේක පුහුණු වෙන්නේ කොහොමද? අධ්‍යාපනයක් ලබන ශිෂ්‍යයෙකු පළමුවෙනි පන්තියේ සිට ඉහළ පන්තිය දක්වා අනුපිළිවෙලින් යන්නේ. පන්තියෙන් පන්තිය ඒ ඒ පන්තියට නිමිත විෂය මාලාවන් අදාරමින් ඉහළට යන්න ඕනේ. එතකොටයි උසස් අධ්‍යාපනයේ සුදුසුෙක් වෙන්නේ. හැබැයි අද කාලේ සමහර පාසල් වල අපි අහලා තියෙනවා සමහර ගුරුවරු සමහර ශිෂ්‍යයන්ට ඒක නැත්ත කොච්චර අදක්ෂ වුණත් ඊළඟ පන්තියට දාන. මොකද පහසු දෙන්නේ. තමන්ගේ පන්තියේ අදක්ෂම අදක්ෂ ශිෂ්‍යයන් කමක් නැහැ කියලා ඉහළ පන්තියට දාන. ඉතින් ඒ දරුවා හැමදාම අදක්ෂයෙක් වෙනවා. කවදාකවත් ඒ දරුවාට නිසි අධ්‍යාපනයක් නැහැ. ඒක ලොකු පාඩුවක්. ඒ වගේ සමාජ අදක් සමහර ගුරුවරු මේ පුළුවන්කම තියෙන නැත්නම් පවා ඉහළට ඉහළට යවනවා ඒ ඒ පන්ති සමර්ථ වෙන්නේ ඉස්සර. ඒ කියන්නේ භාවනා කරන යෝගාවචරයන්ට අනුපිළිවෙලින් මේ භාවනා වැඩෙන්න ඕනනේ. අනුපිළිවෙලින් වැඩෙන අතරත ක්ෂණික සමාධි මාත්‍රයක් ලද පමණින් ඉතින් නිගමනය කරනවා සමහර විට දැන් හරි මේ අසවා ධ්‍යානෙ දැන් අසවා ධ්‍යානෙ දැන් අසවා ධ්‍යානෙ අසවා විදර්ශනා ඥාන දැන් අසවල් මාර්ගය අසවල් ඵලයේ කියලා තා පන්තියේ සමර්ථුනේ නැහැ. හැබැයි සමර්ථ වෙන්න තරම් ශක්තිය තියෙනවා. ඒකේ තිබුණ නමුත් ඒ යෝගාවචරය ඉහළ ඉහළට යවල අතරමං වෙනවා. ඒ ගැන අපේ සානුකම්පිත වෙන්න ඕනේ. ඒ නිසා අනුපොබ්බම් ಪರಿචිතා කියන මේ බුද්ධ වචනය ගැන වඩාත් අපි අවධානය යොදන්නට ඕනේ. කොහොමද අනුපිළිවෙලින් මේක ප්‍රගුණ කරගන්නේ? අනුපිළිවෙල අටක් තියෙනවා. ගණනා අනුගන්ධනා කුසනා ඨපනා සල්ලක්ඛනා විවස්සනා පාරිශුද්ධී තේසං දෙපතිපස්සනා මෙන්න අනුපිළිවෙල ගණනා අනුගන්ධනා කුසනා ඨපනා සල්ලක්ඛනා විවස්සනා පාරිශුද්ධී තේසං දෙපතිපස්සනා රහත් බව දක්වා මේ පිළිවෙල අටක් තියෙනවා එතන ගණනා කියන්නේ කවදාකවත් භාවනා නොකළ කෙනෙක් නම් ආනාපාන සතිය පටන් ගන්නේ ගණන් කිරීමකින්. ආනාපාන සතිය ගණන් කිරීමකින් පටන් ගන්න ඕනේ කවදාකවත් භාවනා වඩා නැති කෙනෙකුටයි. භාවනා ඵල පුරුදු කෙනෙකුට නෙමෙයි. ගණනා කියන එකේ පිළිවෙල අටකතාවල හඳුන්වනවා අනුපිළිවෙලින් වඩන්නේ ඇති. ඒ කියන්නේ ආස්වාස ප්‍රස්වාස ගණන් කිරීම. ගණන් කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ මේ සිතේ එහා මෙහා දිවිීම වැළැක්වීමයි. ගණන් නොකර හිත තියාගෙන ඉන්නකොට හිත නොදැනුවක්ම දුවනවා. එන අරමුණු කරා දුවනවා නමුත් යෝගාවචරය හිතන මම භාවනා කරනවානේ කියලා. හිතගෙන දන්නේ නැති නිසා. නිසා උට වැඩි දියුණුවක් වෙන්නේ නැහැ. නමුත් ගණන් කිරීමේදී හිත දුවනවා නම් ගණන පැටලෙනවා. ඒ නිසා Taman දැනගන්නවා ගණන පැටලුනේ හිත විසිරී ගියේ. ඉතින් ඒ නිසා හිත සංවර කරගන්න සමත් වෙනවා. ඒතර ගණන් කිරීම භාවනාවක් නෙමෙයි. භාවනාවට පුරු වීමක්. ඊළඟට අනුබන්ධන. අනුබන්ධන කියන්නේ ආස්වාසයයි ප්‍රස්වාසයයි දෙක දැන් හුස්ම ගන්නවා ආස්වාසනේ හුස්ම ගැනීමේ පටන් ගැනීමේ සිට අවසානිය දක්වාම ඒක මෙනෙහි කරන්නට ඕන. දැන් ආස්වාස නම් ආස්වාස ආස්වාස ආස්වාස ආස්වාස ඉවර වෙනකම් මහන්සියතුව මෙනෙහි කරන්න ඕන. ප්‍රස්වාස නම් පටන් ගැනීමේ සිට අවසාන දක්වා මේ දිහා බලාගෙන ප්‍රස්වාස ප්‍රස්වාස ප්‍රස්වාස ප්‍රස්වාස නිමි කරන්න ඕන. ඒකට අනුගන්ධන. ඒකේ මුලක් මැදක් අගක් තේනවා නාසිකා දොරට වීම. ඒකෝටි අනුගන්ධන කිරීමේදී තමාගේ හිත එහා මෙහා විසිරෙන්න වෙලාවක් නැහැ. ඒ අතරක් නෑර මේක බලන්න ඕනනේ. දැන් නාසිකා අග කුෂ්ම හැතෙන තැනක් තියෙනවා. ඒ හැපෙනතන ලකුණක් වශයෙන් අරගෙන හුස්ම තමයි අපි බලන්නේ. හැපෙනතන නෙමෙයි. හැපෙනාසුකාදරතුව කෙනෙහි බලන් හිටියොත් අපේ භාවනාව වැඩෙන්නේ ඒ හැපෙනතන ලකුණක් වශයෙන් තබාගෙන අර උලන් පොද තමයි බලන්න ඕනේ. ඒක මේ හැපෙනවා හැපෙනවා කියලා හිතුවොත් වැරදි. දැනෙනවා දැනෙනවා කියලා හිතුවොත් වැරදි. රූපයක් රූපයක් හේතුවොත් වැරදි. වායෝ ධාතුවක් වායෝ ධාතුවක් හේතුව වැරදි. ඒ ඔක්කොම සමත භාවනා නෙමෙයි. අත්සාස ප්‍රසාස කියන සම්මුතිය ගොඩයි මේක සමත භාවනාවක් වී ධ්‍යාන බවට යන්නේ. ඒක නිසා ඒ ආස්වාද ප්‍රස්වාද සුණංගල්ලම අරමුණු කරන්න අපි පුරුදු වෙන්න ඕනේ. ඒ විදිහට පුරුදු වීමෙන් අනුබන්ධනා කියන උපදේශය සම්පූර්ණ වෙනවා. පියවර සම්පූර්ණ වෙනවා. අනුබන්ධනා. කුසල කියන්නේ මේ ආස්වාද ප්‍රස්වාද දෙක පුළුම් පෙරක් හැපෙන්නාක් මෙන් ශරීර ස්පර්ශ වෙනවා තැනක. නාසිකා දොරටුයි. එතන අපි සිහිය පිහිටුවා ගන්නට ඕනේ ඒ අනුබන්ධනා කරන්න. තපනා කියන්නේ මෙන්න මේක වැදගත්ම තැන. දැන් අපේ ආස්වාස ප්‍රස්වාස හැපෙන තැන මුලැමැදාග පේන හැටියට අතරක් නැර සිහිය පවත්වමින් ආනපාන සතිය වඩනකොට තපනා කියන පියවරට නගින්න ලැබෙනවා. මොකද තපනා කියන්නේ? තපනාති අප්පන. ධ්‍යානයි. එක් කොහොමද ලැබෙන්නේ කියන එක අපි දැනගෙන තියෙන්න ඕනේ. සමහර යෝගාවචරෝ මෙතන ගිහින් නවතිනවා. ඒ මොකද කාර්ලි දන්නේ නැහනේ. දැන් මෙන්න මේ ආනාපාන සතිය මේ මතරක් නෑර විනාඩි 15 20 පැය භාගේ විනාඩි 45 පැය පැයකමාර පැය දෙකම වඩාන වඩාන යනකොට ආස්වාස ප්‍රස්වාස සුලං රැල්ලේ වර්ණයක් අපිට තියෙනවා. වර්ණය කිව්වහම හරියට අලු පාසාවක් වගේ ලා සුඩක් පෙනේ. මේකට කියන්නේ පරිකර්ම නිමිත්ත. පරිකර්ම නිමිත්ත. ඒක අපි ගණන් ගන්න නැතුව අස්වාස ප්‍රස්වාස අරමුණම මෙනෙහි කරගෙන මෙනෙහි කරන යනකොට මෙන්න තේන පරිකර්ම නිමිත්තට වඩා පාවෙන සුදු පාට වලාකුළු වගේ කුළුම් කොටවල් වගේ හරණේ සහිතව අරමුණක් අපට ඉදිරියෙන් නැගී පෙනේ. ඒකට කියන්නේ උග්ඝහ නිමිත්ත. ඒ ඒත් අපට ඕන කරන නිමිත්ත නෙමෙයි. තාම ඉදිරියට යන්න තියෙනවා. ඉතින් ආනපාන සතිය වඩා වඩා ඉදිරියට යනකොට මෙන්න මේ උද්ඝහ නිමිත්ත මැද්දේ ඉතාමත්ම ප්‍රභාස්වර දිලිසෙන සුළු, දැබලෙන සුළු, රස් විහෙදෙන සුළු ආලෝකයක් ලැබෙනවා. මේ ආලෝකය තමයි ප්‍රතිභාග නිමිත්ත. දැන් ඒකට තුන පෙරියට යන්න ඕනනේ. පරිකර්ම නිමිත්ත, උද්ඝහ නිමිත්ත, ප්‍රතිභාග නිමිත්ත. එතකොට මෙහිදී උද්ධහ නිමිත්ත අවස්ථාවේ සමාධියට කියන්නේ පරිකර්ම සමාධිය. ප්‍රතිභාග නිමිත්ත අවස්ථාවේ හිතේ සංපත් බාඩ සමාධියට කියන්නේ උපචාර සමාධිය. සාමනය අර්පණ. අර කපනා කියන එක සාමාවේ නෑ. කපනා කියන මේකේ එන්නේ මෙන්න මේ ප්‍රතිභාග නිමිත්ත අපි වශී කරගන්න ඕන. ඒක ලැබිච්ච ගමන්ම නැති වෙනවා. මොකද යෝගාවචරයක් ලොකු සතුටක් ඇති වෙලා ආශාවක් ඇති වෙනවා මේක බල බලා ඉන්නේ. ඒතකොට නැති වෙනවා. ඒක ඇති වුණේ ඒ සමාධිය නිසානේ. සමාධිය ගිලිච්ච ගමන් අර්ථ නැති වුණා. ඇයි ඒ ප්‍රතිභාග නිමිත දිහා හිත විහිදෙනකොට සමාධිය බිඳුණා. බිඳෙන කොට අතුරු දහන් වෙනවා. ඒක අපි දැනගන්න ඕනේ. ඒ ප්‍රතිභාග නිමිත රැකෙන්න නම් ඒකට ආසා නොකොට Tamange පාඩුවේ අත්හාස ප්‍රාසාතරවන මෙනෙහි කරන්න ඕනේ. ඒ වෙලාවට හුස්ම බොහොම සියුම් වෙලා. හුස්ම ඇද්ද නැද්ද කියන තරමට හුස්ම සියුම් වෙලා. ශරීරය හැම පිටින්ම නොදැනී ගිහිල්ලා. ශරීරයේ අහසේ කියනවාද පොළවේ කියනවාද දන්නේ නැහැ. අතපය ශරීර අවයව කියනවාද කියලාවත් දන්නේ නැහැ. සද්ද ඇහෙන්නේ නැහැ. වෙන වෙන ගඳ සුවඳ දැනෙන්නේ නැහැ. වෙන කිසිම අරමුණක් කියන්නේ නැහැ. අර ඉදිරියේ තියෙන ප්‍රභාස්වර අරමුණ පමණක් එතන නැවී පෙනෙනවා. මෙන්න මේ අවස්ථාවේදී තමන්ගේ ප්‍රතිභාග නිමෙත වශී කරගන්නේ කොහොමද? ආනාපාන සති සමාධි ප්‍රතිභාග නිමිත්ත මගේ මුහුණ වෙත පැමිණේවා. එකවරයි හිතන්නේ. තමන් ආනපාන වඩන. ඉතින් සැබවින්ම එන මුළු මුහුණම වහගෙන ආලෝකයේ ඒකට ආශා කරන්නේ නැහැ. ආශා කෙරුවොත් නැති වෙනවා. ඊළඟට මේ ආනාපාන ප්‍රතිභාග නිමිත්ත මට විනාඩි 5ක් පවතිවා. ඇයි මේක ඉක්මනින් ඉක්මනින් නැති වෙනවනේ? ඒසා කාලෙ ටිකෙන් ටික වැඩි කරන්නේ. ඉතින් විනාඩි 5ක් වොන්න තරතුයි. අය නැති වෙනවා. අයමත් අදිෂ්ඨාන කරන්න ඕනේ ආනාපාන සති ප්‍රතිභාග නිමිත්ත මට විනාඩි 10ක් පවතිවා. ඕන ටිකෙන් ටික මේ නිමිත්ත සාහවුරු කරන්න ඕනේ. වැඩි කල් පවතින්න ඕනේ. හැබැයි තව එකක් කියන්නම් ඒක බොහොම පරිස්සම් වෙන්න ඕනේ කාරණයක්. අපේ යෝගාවචරයෝ මේ ආනාපාන ප්‍රතිසය නිමිත්තක සෙල්ලම් කරන්න පුළුවන්. මේක කුඩා වෙන්න, ලොකු වෙන්න, ඉහළට වෙන්න, පහළට වෙන්න, කැරකෙන්න, වමට දකුණට කැරකෙන්න ඕන හිතන්න පුළුවන්. සම්පූර්ණයෙන් වැරදි. එහෙම කරන්න ගියොත් මානසික රෝග සමා තියෙන ඉඩ තියෙනවා. හැබැයි එහෙම නොවේවා කියලා අපි විතර ප්‍රාර්ථනා කරන්නට ඕනේ. නමුත් අපි බලාපොරොත්තු වෙන්න ඕනේ ජාතිරංග මාණික්යක් ලැබුණු කෙනෙක් වගේ. එහෙම නැත්නම් චින්තාමානී කරක්යක් ලැබිච්ච කෙනෙක් වගේ මේකට ගෞරව සම්ප්‍රයුක්තව ඒක රැක ගන්නට අපි ඉවසිලිමත් වෙන්න ඕනේ. ඒක කෙසෙල්ලම් කරන්නේ නැතුව ඒක නෙක් නෙක් අතර හරව හරව බලන් යන්නේ නැතුව පිරිමදින්න යන්නේ නැතුව ඒ ගැන මනස සිහියෙන් ගෞරව සම්ප්‍රයුක්ත වෙන්න ඕනේ. දෙක මතක තබා ගන්න ඕනේ වැදගත්ම කාරණයක්. එහෙම නැත්නම් මෙච්චර වඩාගත් සත්‍යය පිළිහෙනවා. පිළිහෙනවා පමණක් නෙවෙයි භවනා කරන්නේ බැරි සත්‍යයක් පවා ඊට පස්සේ ගොඩනැගෙනවා. ඒකෙන් ප්‍රවේශම් වෙන්න ඕනේ. ඒකෝට මෙන්න මේ ප්‍රතිභාග නිමිතයන් වශී කර ගන්නවානේ. ඒ වශී කර ගන්නවා කියන්නේ වැඩි වෙලාවක් මේක නොනැසීම් පවත්ව ගන්න පුරුදු කර ගන්න. විනාඩි 30ක් පැය පැයකමාරක් කොහොම දික් කරන්න ඕනේ මේ ප්‍රතිභාග නිමිත ආලෝකේ පුළුවන්. දැන් ඒකෝට ඊළඟට සඳහන් කරන්න තියෙන්නේ මේ ප්‍රතිභාගණයේ ස්ථීරව සබාගත්තාම නීවරණ කිසිවක් නැහැ. ආමච්ඡන්ද ආදී නීවරණ නැහැ. ඒ වෙලාවේ හිතේ ඇති සමාධිය නිසා සමාගයේ හිතේ ඉන්ද්‍රිය ධර්ම, ඒ කියන්නේ ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා මේවා බලගත් වෙනකොට අර ප්‍රතිභාග නිමිත්තම අරමුණු කරගෙන හුස්ම රැල්ල කෙරෙහි සිහිය පිහිටුවාගෙන එකවරටම චිත්ත ඒකාග්‍රතාවක් ලැබෙනවා. ඒක ජීවිතේ කවදාකවත් ලැබෙන්නේ නැති සමාධියක්. පුදුමාකාර ප්‍රීතියක්, පුදුමාකාර ප්‍රසන්නයක්, පුදුමාකාර සැපයක් මේ වෙලාවේ ඉඳිනේ වෙනවා. හැබැයි යෝගාවචරය නවතින්න හොඳ නැහැ. ඒකද හිතනවා මෙන්න මෙන්න ප්‍රථම ධානය. ඊළඟ ටයිමත් ඒක නැතිලෙනු මෙන්න ဒုတိ ය ධානය. උහුම් හිතන්න පුළුවන්. ඒක වැරදි. ඉතින්දී ගුරු උපදේශක් අවශ්‍යයි. දැන් මේ භාවනා කමතහන් කොටසක් ඉගෙනගෙන තිබුණා දිනු කරන අවස්ථාවේදී ගුරු උපදේශ අවශ්‍යයි. ගුරුකලයට නැතුව කරන්න ගියොත් අතරමං වෙනවා. ඒක නිසා ඉතා කරුණාවෙන් අපි මතක් කර තබන්නේ මේ භාවනා කමඨාන් ගැන දැනගෙන ගන භාවනා වැඩිීමේදී කලපුරුදු ගුරුන්ගේ උපදේශය අත්‍යවශ්‍ය බවයි. මෙන්න මේ ප්‍රතිභාග නිමිති දැන් වශී කර ගන්නවානේ. ඒ වශී කර ගන්නවා කියන්නේ වැඩි වෙලාවක් මේක නොනැසීම් පවත්ව ගන්න පුරුදු කර ගන්න. විනාඩි 30ක් පැය පැයකමාරක් කොහොම දික් කරන්න ඕනේ මේ ප්‍රතිභාග නිමිති ආලෝකේ පුළුවන්. නීවරණ නෑ වෙලාවේ. ඒක බොහොම සංකීර්ණ. ඉතින් මෙන්න මේ தත්ත්වයේ දෙහිත පුරුදුනාට පස්සේ ඒ ප්‍රතිභාග නිමිත්ත තුලින් අර්පණා සමාධිය අපි ආවර්ජනා කරන්නට ඕනේ. ආවර්ජනා කරන්න ඕනේ. එහෙම නැත්නම් ධ්‍යාන ලැබෙන්නේ නැහැ. මේ ආනාපාන ප්‍රතිභාග නිමිත් අරමුණු කොට ගත්ත විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත ප්‍රථම ඥාන අර්පණාව සමාධිගත වේවා කියලා සැනකින් එකවරක් ඉදේ. එතන ආනාපාන වඩන වෙන කිසිවක් නැහැ. එනි කිරීම දෙයක් හිතන්නේ කියන්නේ මේ අදිෂ්ඨානික සැලයක් කරන ආනාපාන සතිය බලන්න. හැබැයි මේ වෙලාවේ කැඩපතකින් වගේ සමාගයේ මුහුණ ළඟ තියෙන මේ ආලෝකයෙන් අස්වාස ප්‍රස්වාස සියුම් ඌද හුස්ම රැල්ල දකින්න පුළුවන්. ඒ දකිනින් තමයි මේ මෙනෙහි කරන්නේ. මේ අදිෂ්ඨානෙ කරනකොට දැන් ඉතින් මේ ප්‍රතිභාග නිමිත්තක් තමා කැමති තාක් ලබා ගන්න පුළුවන් වූ බැවින් ප්‍රතිභාග නිමිත්ත වශීභාටපත් වෙලා ඒක නිසා ආවර්ජනා කළ පමණින් ශනිකව අර්පණා සමාධිය ලැබෙන. හැබැයි ඒක එකම එක චිත්තක්ෂණයයි. විදුලි කැටුව වගේ පාටම නැති වෙනවා. කලබල වෙන්න එපා. ඒ වෙලාවේ ඉක්මන් වෙන්න එපා, නැගිටින්න එපා, වටපිට බලන්න එපා, මේ දෙයියනේ කියලා හිතන්න එපා. ඒ වෙලාවේ කරන්න තියෙන්නේ ඒ ගැන උපේක්ෂකව නැවතත් අස්වාස ප්‍රස්වාස අරමුණේම සිහිය පිහිටුවා ගැනීමයි. අයමත් වෙනවා. අයමත් අර වගේ ආවර්ජනා කරන්න ඕනේ. ඉතින් මේක පැය නැත්නම් පැය එකමාර පැය දෙක කාලය තුල 20 30 සැරයක්, 100 සැරයක්, 1000 සැරයක් හරි මේක වෙන්න පුළුවන්. නැගිටින්න අවශ්‍ය නැහැ. ඒ වෙලාවට වේදනාව කිසිවක්ම නැහැ. කයට අපහසුාවක් නැහැ. කය දැනෙන්නේ නැහැ. පුදුම පස්සද්ධිය. පුදුම ප්‍රීතියක්. එහෙම ගිහිල්ලා ගිහිල්ලා අන්තිමේදී මෙන්න ඒ අර්පණාව වර්ජනා කරනවා සමාදිනවා වර්ජනා කරනවා සමාදිනවා මේ අර්පණාව ඊළඟට ටිකෙන් ටික විනාඩි 2 3 ආදි වශයෙන් අදිෂ්ඨාන කර කර සබා ගන්න සමත් වෙනවා ඒකට කියනවා අදිෂ්ඨාන වශීතා දැන් ආවර්ජනා කරනවා මේ ප්‍රතිභාග නිමිත් අරමුණේ විතක් විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සායත ප්‍රථම අධ්‍යානිය අර්පණාගත වේවා ඔච්චර වෙලාවක් පවතිවා අන්න අදිෂ්ඨාන කරමු විනාඩි 5, විනාඩි 8, විනාඩි 10, විනාඩි 12, විනාඩි 15 ටිකෙන් ටික වැඩි කරන්න ඕනේ කාලේ. එහෙම කාලේ වැඩි කර කර නැවත නැවත නැවත ඒ ප්‍රථම අධ්‍යාන සමයදීම පුරුදු කරන්න ඕනේ. දැන් අදිෂ්ඨාන, උත්ථාන කියන දෙකත් එක්ක සමාපජ්ජනේ. දැන් තුනක් කරුණානේ. ඊළඟට තවක් දුරට දැන් ඕන වෙලාවක් තියාගන්න පුළුවන් තත්ත්වයට හිත පුරුදු වුණා. විනාඩි 20, විනාඩි 30, 45ක්, පැයක් එකමාරක් වුණත් නොනැති නොබිදී ප්‍රථම ඥාන තියාගන්න පුළුවන් වුණාම වුත්ථාන කියන ප්‍රතිරේක්ෂාව කරන කියන වශීතා. ඒ කියන්නේ මේ ප්‍රතිභාග නිමිතාරමුණේ විතක් විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාවයද ධානයේ සමාධිගත වේවා අත්පනා සමාධිගත වේවා මෙච්චර වෙලාවක් පවතිවා මෙච්චර වෙලාවකින් නැගිටේවා එතකොට වෙලාව නියම කරගත්ත නැගිටින වෙලාව ඉතින් සමාධිය හරියට ඒ වෙලාවට අවදි වෙනවා ඒකට ඔරලෝසු වෙලා මේ කතිය මොන වෙන්නේ දැන් එතකොට ඕක සියවර දහස් වල පුරුදු කරන්න ඕනේ දැන් ආවර්ජන සමාජන අදිස්ථාන ගොත්තාන කියන හතරම හොඳට ප්‍රගුණ වුණාට පස්සේ තමයි ප්‍රතිවේක්ෂා කියන අංග බලන්නේ දැන් ධ්‍යානය කියන අංග පහනේ විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා එතකොට එතෙන්දී ධ්‍යාන සමාප්‍රත්‍ය දැන් විනාඩි කීපයක් ගත කරලා ධ්‍යානයෙන් හිත නැගිටෙන් පස්සේ අර ධ්‍යාන ආලෝකය ඒ කියන්නේ ප්‍රතිභාග නිමිත්ත ආලෝකය පපුවට යොමු කරන්න ඕනේ. හෘද වස්තුවට යොමු කරන්න ඕනේ. මේ හෘද වස්තුවට යොමු කළා හෘද වස්තුව පෙනේවා භවංග සංගතියේ පෙනේවා කිය. පෙනේවා කියලා ඒකගෙන භවංග ප්‍රසාදි කියන. භවංග ප්‍රසාදි කියන හෘද වස්තුවට නම. හෘද වස්තුවට නම භවංග ප්‍රසාදි. ඒ භවංගයේ ප්‍රඥා ප්‍රසාද රූපයේ හෘද වස්තුව එතකොට ඒක නෙළුම් මලක් වාගේ Tamanda දකින්න පුළුවන්. හැබැයි ඒක මේ පින්තූරයක් ගන්න වාගේ නොපෙනෙන්න පුළුවන්. නමුත් ඒක අභ්‍යන්තරයේ විනිවිද පේනවා. එතකොට මේ චිත වැඩ කරපු හැටි දැන් Tamanta ආපස් වරමුණු වෙනවා. මේ ප්‍රතිභාග නිමිත්තට නැවත නැවත මේ චිත යොමු කෙලේ විපර්ති. නැවත නැවත චිත හැසුරුමේ විචාරය. නැවත නැවත චිත පිනෙන්නේ ප්‍රීතිය. නැවත නැවත චිත කාය සකවත් කෙලේ සුඛය. අන් අරමුණකට යා නොදී ඒක සමාධි දෙලේ ඒකාග්‍රතාව. මේ විචාරකේ මේ විචාරේ මේ ප්‍රියකේ මේ සුඛේ මේ ඒකාග්‍රතාව කියලා වෙන වෙනම එක එකක් ගැන ප්‍රතිශා කරනවා. ඒක දෙකෙන් සැරයක් වල නැවතිලා අයමත් ආවර්ජනා සමාපජ්ජන ආදී පිළිවෙලින් පංච වසීතාවෙන් ධ්‍යානිය වශී කරගෙන වශී කරගෙන යනවා. ඉතින් මේ විදිහට ආධුනික පාදාන ප්‍රථමඥාන සමාධියේ මේ පංච වසීතාව පුරුදු කරලා පුරුදු කරලා තමයි ඊළඟ ධ්‍යානය සඳහා යායම් කරන්නේ. එහෙම නැත්නම් එකම ආතලෝදී මේ මේ ප්‍රථමඥාන මේක ද්විතියඥාන කියලා ඥාතයන හරියන්නේ. ඒක අනුකූලයෙන් ඉන්නේ ධ්‍යානයකට සමය කියලා ධ්‍යාන ප්‍රත්‍යයෙන් කරනකොට අවදාහක ඉහළ ධ්‍යානයකට යන්න බෑ. එහෙම යනවා කියවනම් ඒක වැරදි. ඒක අතරමං වීමක්. ඒක නිසා අපි දැනගෙන දෙන්න ඕනේ ධ්‍යාන ප්‍රථම ධ්‍යානෙන් කොහොමද අපි දෙවෙනි ධ්‍යානෙට නැගෙන්නේ කියන පිළිවෙත. ඒකෙන් ප්‍රථම ධ්‍යානෙ සමයදල සමයදල හොඳට ප්‍රගුණනාට පස්සේ ඒක සාධීමක් ඇති වෙනවා. අනේ දැන් ඉතින් ඇති නේද? තව එකක් මට ලැබෙන්නත් නම් හොඳයි කියන එකක් පහළ වෙනවා. ඒකෙන් මෙන්න ප්‍රථම ධ්‍යානයේ සම්යදල ඉන්නේ නැතිලා ධ්‍යානාංග බලලා ධ්‍යාන අංග පහෙන් මුල් දෙක ආදීන වේකන්නේ මේ විචාර ප්‍රකාර දෙක කලබලකාරී නීවරණයන්ට ආසන්නයි විචාර ප්‍රකාර නැති දීපිතේ කාංගකාංග තුන සාන්තයි එනිසා ත්‍රිපිතේ කාංගතාවයිද ඉතිහාස ධ්‍යාන අර්ථනාවට මම යෙදෙන්නේ නැත අර්ථනා සමාධිගත වූ වාසී අධිකාරී මේ ආනාපාන පසංගම් අයමත් ප්‍රතිභාග නිමිත්ත එන දීපිතාම ආවර්ජනා කරනවා මේ ප්‍රතිපාදනයේ කාර්මණය ප්‍රීතිකේ කාලසහගත විද්‍යාඥාන ආරම්භව සමාධිගත වේවා කියලා අදිස්ථාන කරගෙන ආනපාන බලය. ඉතින් අපි දැන් ප්‍රථම ඥාන වරු පුරුදුනේ ප්‍රථම ඥාන විස්මවා විපාරකේකාර නැතිව මේ අංග තුනෙන් යුක්ත අර්ථ වඩා ප්‍රණීත ඥානයක් ඇති. අර්ථ වඩා 3000 දිනකින් ප්‍රණීතයි. ඉතින් ඒකත් අරවාගේ ප්‍රණීතයි. අයමත් අයමත් ආවර්ජනා සමාපදින ආවර්ජනා සමාපදින ආදින දෙකෙන් පුරුදු කරලා කරලා ආවර්ජනා සමාපදින අදිස්ථාන තුන පුරුදු කරනවා. ඊළඟ ආවර්ජනා සමාපදින අදිස්ථාන උත්සාහන පුරුදු කරනවා. ඒ අතර හොඳට කියලා ගැස්මන් පස්සේ දැන් සමදිකා විද්‍යාඥානෙ තියා ගන්න පුළුවන් වුණාට පස්සේ පුරුදු වස්තුවට ආලෝකයේ විහිදුවලා ධානාංග තුන බලන්න. ධානාංග තුන ප්‍රත්‍යක්ෂ වෙනවා. දැන් ඉතින් දැන් පහම අන් ඒ ගතිකා පහෙන්ම 20ක් ඥානෙ ප්‍රගුණ කරගෙන යන. බොහෝ ආරයන් සමවදී තමයි ප්‍රගුණ කරගෙන ඉන්න දැන් ඉතින් අසීරී කියන සත්‍යයට ආවම තමයි තුන්වෙනි ධ්‍යානයට වැඩ කරන්නේ ටිකක් වැඩ කරන්නේ. එතන වැඩ කරන්නේ ගියොත් නම් වටිනවා. ඒ නිසා පිළිවෙල. ඒකත් තුන්වෙනි ධ්‍යානයට යන්න නම් අයමත් පළවෙනි ධ්‍යානය සමාදේලා ධ්‍යානාංග tattve පාපෝලා දෙවෙනි ධ්‍යානය සමාදේ. ධ්‍යාන දෙවෙනි ධ්‍යානය සමාදේලා අර ප්‍රතිවේක්ෂා කළ අංග පිට ප්‍රතිවේක්ෂා කරලා හිතනවා මේ බුදුන් වහන්සේ කියන ප්‍රීතිය අවදාරිකයි. විචාර ප්‍රචාරයන් ආසන්නයි. ඒකයක අසාන්තයි. ප්‍රීතිය නැති සුඛෝපාග්‍රතාවයක ධ්‍යානය ඊටවදා සාන්තයි. නිසා මීළඟට ප්‍රීතියෙන් තොර සුඛෝපාග්‍රතාවයක තුන්වෙනි අර්ථනාව සමාධිගත වේවා කියන ආනාපානසති පටන් ගන්නවා. දැන් ඉතින් ප්‍රතිභාග නිමිත්ත ඇති භාවයේ ගතලා තිබෙනවා ආනපානට විදිච්ච ගමම ප්‍රතිභාගණය වෙනවා. ඉතින් ප්‍රතිභාගණය කියන අර වගේ ආවල් දෙනා කරනවා දෙතියක් ධ්‍යානෙ මෙන්න තුන්වෙනි ධ්‍යානෙ ලැබෙනවා. ඒකෙන් විපාකෙත් නෑ. විපාකෙත් නෑ ප්‍රීතියක් නෑ. අර සාදා බොහෝම සිය දහස් වෙනකින් ප්‍රණීතයි. ඊළඟට ඒක පංචවාදීපාවෙන් ලැබී කරගන්නේ ප්‍රතිවේක්ෂා කළ ගන්න කොයි විදිහේ ධානාංගද කියන්නේ මෙන්න සුඛ ඒකාග්‍රතාවයකදී ඒකට නාමනාද කීකෝපා ප්‍රතිවේක්ෂා කරන දැන් ඉතින් තුන්වෙනි ධ්‍යානය වශී කරගන්නවා බොහෝ වාරයක්. සිය දහස් වාර සමවදී සමවදී වශී කරගන්න. ඊළඟට හතරවෙනි ධ්‍යානයට නැගින්න නම් අර තුන්වෙනි ධ්‍යානයේ කියන අංග ප්‍රත්‍යේකා වෙනකොට සුඛ කියන අංගයේ ඕලාරික බව ඇති වෙනවා. සුඛ කියන ධ්‍යානාංගය සීතියට ආසන්නයි. රාගයට ආසන්නයි. නිසා මේක දුක් රහිතයි. ආදීනව රහිතයි. සුඛයෙන් තොර උපේක්ෂා මීට වඩා සාන්තයි කරන එකයි. නිසා උපේක්ෂා ඒකාග්‍රතා සහිත සතිපත් ධ්‍යානයේ අර්පණාගත වේවා කියලා විස්ථාන කරන ආනපාන බලය. දැන් මේක ආනපාන සතිය බලනකොටම මෙන්න ප්‍රතිභාග නිමිති වෙනවා. ඉතින් ප්‍රතිභාග නිමිතිලා ආවර්ජන කරනවා මේ ප්‍රතිභාග නිමිති ආරමුණු කොටගත් උපේක්ෂා ඒකාග්‍රතා සහිත චතුර්ථ ධ්‍යාන අර්පණා සමාධිගත වේවා. ඒක සරයි හිතන්න. කොළන් වල දිවිගන්න. ඒක මේ ශ්‍රමික වන සතිපද්ධාන අර්ථනාගත වෙනවා. හැබැයි ඒක විනාඩියයි. කියන්නේ ඒක වරයි. අයමත් අයමත් අයමත් කියලා ආවදිනා සමාපජන ආවදිනා සමාපජන කරන් โด නේ. ඊළඟට ආවදිනා සමාපජන අදිස්ථාන කරන් โด නේ. වෙලාව නිම කරගන්න. ඊළඟට ආවදිනා සමාපජන අදිස්ථාන උත්සාහන කරන් โด නේ. නැගිටින වෙලාව ආරමුණු කරන් โด නේ. ඊළඟට ඒක හොඳට පුරුදුනාට පස්සේ පච්ච වේදනා ධානාංග බලන්නේ. ඒක සංධානාංග බලන්නේ. හේතුව ධ්‍යානයේ වශීකරණ විතර ධ්‍යානාංග බැලුවොත් එහෙම ධ්‍යාන පිළිවෙනවා. ඒකයි එකක් තියෙන්නේ. ඒ නිසා ධ්‍යානාංග බලන්නේ ධ්‍යාන හොඳට කලකුරු දුනාට පස්සේ. ඒක වැඩගත් මට සබාගත යුතු කාරණයක්. දැන් එතකොට ඒ පහ හතරෙනි ධ්‍යානාංග වලින් උපේක්ෂා ඒකාග්‍රතාව දෙක පහළ වෙලා තියෙනවා. හැබැයි මෙතෙන්දි වැඩගත් දෙයක් තියෙනවා. ඒ කියන්නේ තුන්වෙනි ධ්‍යානෙ ඉක්මවා හතරවෙනි ධ්‍යානයේ සමාදෙන්න ඔන්න මෙන්න වෙලාවේ. ඒ කියන්නේ උපසාර සමාධි වෙලාවේ ආස්වාද ප්‍රස්වාස නැක්කටම නැති වෙනවා. බලන්න දෙයක් නැහැ. හුස්ම නවතිනවා. ඒලා බින්දුවක්වත් හුස්ම නැහැ. හැබැයි හුස්ම ඇද්දෝ නැද්දෝ කියලා මොකද මේ උනේ කියලා බැලුවොත් එහෙම ධ්‍යානෙත් නැගෙන්නේ හුස්ම වැටෙන්න පටන් ගන්නවා. චතුර්ථ ධ්‍යානෙ යනකොට හුස්ම නිරුද්ධ වෙනවා. ඒක ස්වභාවයක්. බය වෙන්න දෙයක් නෙමෙයි. සෑම ගණන් වුණා හුස්ම නැතුව ඉන්නවා. ආස්වාද ප්‍රසවාදයෙන් ඇති වෙනවා. පුදුමාකාර චිත්ත සමාධියක් චතුර්ථඥාන ඒක නිසා චතුර්ථඥාන උපචාර අවස්ථාවේදී ආස්වාද ප්‍රසවාද නැවතිනවා. හැබැයි මුලින් කෙටි කෙටි වෙලාවයි තියෙන්නේ. විනාඩි දෙක විනාඩි තුනම තියෙන හැබැයි කියන අදිස්ථාන ගොත්තාන ප්‍රතිඒක කර කර වාසය කරන්න ඕනේ. ඒක වාසය කරගෙන යනකොට අර කලින් වගේම විනාඩි 30 45 පැය සමහර පැය දෙක ඒ වගේ පහක ගන්න පුළුවන්. ඉතින් ආස්වාද ප්‍රසවාස නැති වුණාට පුදුමාකාර නිරෝගී අයක් නිරෝගී පිටක් වේලාව දී. සමාධිය අතරින් ඕකට කියන ආනන්ද සමාධිය. දෙල්ලෙන්නේ නැහැ. කුස්ම දෙකේ කිව්වත් දෙල්ලෙන්නේ නැහැ. කය බොහොම නිශ්චලයි. මෙන්න මේකත් අර වගේ පංච වසීතාවෙන් වශී කරගන්න ඕන. මෙන්න මේ කියන සත්‍යයන් දැන් ආනාපාන සති භාවනාවෙන් ඔය වසී කරම අතරින් ධ්‍යාන හතර වසී කරගත්තාම එන්න විපස්සනාවට හැරෙන්න දෙන්න නියම ගුරුවරු. මොකද තවත් ධ්‍යානෙ නැත්නම් සමාධිය ශක්තිමත් කරගන්න ඕනේ. මේ සමාධිය ශක්තිමත් කරගන්න නැතුව ලොකු වැඩකට දැස්ව අතරමඟදී කරගන්න බැරි වෙනවා. දැන් විශාල වැඩක් කරන් ඉන්න එක එක්කෙනාගේ ආයුධයේ දෙකම ශක්තිමත් වෙන්න ඕනේ. දැන් මෙහෙ ඉඳලා එළදි කාර්යයන් ගුවන් යානයක් නම් අතන්ම 18000 යන්න එපාය. එහෙමනම් එසේම යනවා නම් ඒකට පූර්ණ ශක්තිය දීලා තියෙන්න ඕනේ. අවශ්‍ය තරම් තෙල් පුරවන්න ඕනේ. යාන්ත්‍රික දෝෂ කිසිවක් නැතුව ප්‍රබල ශක්තියක් ඒ යම් මේ යාත්‍රාවට ගමන යාත්‍රාවට තියෙන්න ඕනේ. එහෙමනම් තමයි අතර කඩාගැටෙන්නේ නැතුව එතන සතුටුන් 18000 කරන් යන්න පුළුවන්කම ඒ වගේ මේ කියන ධ්‍යාන ශක්තිය නැතුව විපස්සනාවට යන්න ගියොත් එහෙම සමාධියට යෝගාවචර අතරමඟ සමාත මුලා වෙනවා සමා වෙනවා ඒක නිසා ඊළඟට ධ්‍යාන අර්පණා කරන්න අපේ ද්වස්ීක ආකාර ධ්‍යානද කොළඹම ඕසාද කටින ධ්‍යානද වර්ණ කටින ධ්‍යානද දසු කටින ධ්‍යානද අසුබ ධ්‍යානද ධක්ම විහාර ධ්‍යානද අරූප ධ්‍යානද මේවා ප්‍රගුණ කරගන්න ඕනේ දැන් යෝගාන්තනයට මේක දුෂ්කර නැහැ උපදේශ අනුව වැඩ කරන විතරයි තියෙන්නේ. උපදේශ හරියට අනුගමනය කරනකොට අනිත් ඔක්කොම ධ්‍යාන ලබා ගන්න යෝගාවචරයට පුළුවන්. මේ මුල් හතර තමයි උත්සාහයෙන් නිවරදිව වඩන්න තියෙන්නේ. මෙන්න මේ පිළිවෙලට අනුව ධ්‍යාන වඩාගෙන ගිහිල්ලයි උසස් තැනකට විපස්සනාවට හැරෙන්නේ. ඉතින් විපස්සනාවට හැරීමේදී විශේෂයෙන්ම අපි මතක සබා ගන්නට ඕනේ කොහොමද විපස්සනා දොරටුව? මේක කියනවා දොරටු දෙකක්. නාම විදර්ශනාව රූප විදර්ශන මේක විස්තර කරන්නේ ඔය දෙක උදේ වෙනකන් කියන්නේ. එච්චර කාලයක් අපි ගන්නේ නැහැ. විනාඩි 30කින් අපි ගුණ කරනවා. එතකොට මෙහිදී නාම විදර්ශනාවට වඩා ලේසියි බොහෝ දෙනාට රූප විදර්ශනාව. අවදානිකයින රූප එනිසා දැන් ධාතු මනසිකාරයට හැරෙලා අපේ ශරීරයේ සංකේත වශයෙන් ධාතු කොටස හතර තෝරාගෙන ධාතුන්ගේ ලක්ෂණ බලන. ලක්ෂණ 12 එකවරට අහු ගන්න පුළුවන් අනුපිළිවෙල. ඒ ධාතු මනසිකාරයෙන් කොහොමද බලන්නේ? ඕදාතු කසින සමාපatti සමයදලා ඒ ආලෝකයේ ශරීරයට විහිදුවන්න ඕන. ආලෝකයට එළිය ගන්නවන්න ඕන. ශරීරයට එළිය ගන්නවන්න ඕන. දැල්ලුවාම මේ ශරීරයේ ධාතු කොටස වෙන වෙනම බලන්න පුළුවන්. ඊළඟට ශරීරයේ ආකාශ ධාතුව පේන්න පටන් ගන්නවා. සිදුරු කුඩා සිදුරු. ඊළඟට ආකාශ ධාතුවෙන් වටෙච්ච වෙන්නේ රූප කලාප දකින්න පුළුවන්. ඉතින් මේවා දකින්නේ අපට පුළුවන්කම තියෙන ආලෝකය ඇතුළු තමයි නැත්නම් අන්ධකාරයට ගෑ වගේ. ඉතින් ඒකෝට මුළු කයෙම සතර ධාතු සහිත රූප කලාප, කර්මජ රූප කලාප, චිත්තජ රූප කලාප, උපජ රූප කලාප, ආහාරජ රූප කලාප ඔක්කොම දකින්න පුළුවන්. එකින් එකට වෙන වෙන වශයෙන් බලන්න ඕනේ. සමස්තයක් වශයෙන් මුලින් බලන්නේ වෙන වෙනම බලන්න ඕනේ. වෙන වෙනම බලලා බලලා මුළු කයෙම අස්සක් ඉදුරක් නෑර. සියලුම ශරීරයේ ඇති රූප කලාප ඔක්කොම අෂ්ටක කලාප නවක කලාප දශක කලාප ඒකාදශක කලාප ද්වාදශක කලාප තේරක කලාප කියලා මේ රූප කලාප තියෙනවා ඒ කොහොම දැකලා දැකලා අන්තිමේදී බාහිර රූපයෙන් බලන තමන් වාඩිලා ඉන්න ආසනයේ තියෙන රූප කලාප තමන් ඇඳගෙන තියෙන ඇඳුම් වල තියෙන රූප කලාප ඒ වගේම මේ තමන් ඉන්න කුටිය නැත්නම් නිවානේ විතර ගොඩනැගිල්ල තියෙන රූප කලාප මහ පොළොව මේ ගස්වල් පර්වත මේ ඔක්කොම අතේ තියෙන රූප කලාප බලලා සත්‍ය සංතානවල මේ මිනිස්යන්ගේ පිරිසන් සතුන්ගේ දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ පිරිස සතුන්ගේ ඔක්කොම සමස්තයක් වශයෙන්ගෙන රූප කලාප බලය. දැන් එතකොට අධ්‍යාත්ම බහිද්ධා රූප සියල්ලම දැක්කන් පස්සේ තමයි නාම විපස්සනාට හැරෙන්නේ. Taman ධ්‍යාන තේලියකට සමයදලා ආනාපානම කියමුකෝ. ආනාපාන ධ්‍යාන හතරට තේලියද සමයදලා එක එක ධ්‍යානයක ධ්‍යානාංග විපස්සනාට හරවනවා. ඒ ධ්‍යාන සම්ප්‍රයුක්ත කිතචාති ධර්ම හරවනවා. ඊළඟට කසින ධ්‍යාන, අසුබ ධ්‍යාන, ගහිහාර ධ්‍යාන, පොට්ටාස ධ්‍යාන, අරූප ධ්‍යාන වලින් නිව සංඥානා සංඥාතනේ ඇර ඉතිරි ධ්‍යාන ඔක්කොම ඒ ධ්‍යානාංග සහ ධ්‍යාන සම්ප්‍රයුක්ත චිතක ධර්මයන් වශයෙන් ඔක්කොම බලනවා මේ කසින ආලෝකයේ විදිහට. මේක ආශ්චර්ය දෙයක්. මේක හරියට යෝගාවචරයන ක්‍රීඩාවක් වගේ. පුදුමාකාර සතුටුදායක ගමනක් වෙනවා. කොලාවක් වෙන්නේ අන්ධකාරයක් වෙන්නේ. හැබැයි ගුරු උපදේශ හරියට තියෙන්න ඕනේ. ඊළඟට තමයි දැන් ඔන්න නාම ධර්ම Tamange సంతාන ඔක්කොම දැක්කනේ තව ඉවර නැහැ. ඊළඟට කාමාවචර ජවම් වීදි බලන. කුසල ජවම් වීදි කියලා බලන. ඊළඟට අකුසල ජවම් වීදි බලනවා. බරතු හයේම ජවම් වීදි බලනවා. එතකොට මේ විදිහට චිත්තචෛතක ධර්ම ඔක්කොම අභ්‍යන්තරේ දැකලා දැකලා බාහිර සත්ව සංතානවල මේ චිත්තචෛතක ධර්ම අරූප ධර්ම බලය. දැන් අජ්ජත් බහිද්ධා නාම ධර්ම සියල්ලම දැක්කාම තමයි නාම රූප දැක්ක වෙන්නේ. එනත්නම් මේක නාමයක් මේක රූපයක් කියලා ගොඩ පිටින් බැලුවා කරමුණු වෙන්නේ නැහැ. දැන් මොහොත දැක්කලා අන්න මොහොත කියලා ඇඟිල්ල දික් කරුවාට මොහොත දැක්කේ නැහැ නේ හරියට. හැබැයි ආහසට ගිහින් මොහොත දිහා බැලුවා නම් ගුවන් යානයකින් අතපොන් ගානක් ආහතර නැගලා මොහොත බැලුවා නම් මෙන්න මොහොත පේනවා හොඳට. පොළොවෙන් වටේට මොහොත පේනවානේ. ඒ වගේ තමයි මේක මේ ඥාන ධ්‍යාන ආලෝකයෙන් මේ නාම රූප දෙක දැකී. තව නෑ සෝවාන් වුණේවා. තව නෑ ධ්‍යානියෙන් එහාට ගියේ. ඊළඟට මේ නාම රූප දෙක අතීතෙත් අනාගතෙත් මේ ජීවිතේ සම්බන්ධ බලනවා. ප්‍රතිසන්දිය දක්වා අතීතේ, ත්‍ෘතිය දක්වා අනාගතේ බලනවා. ඊළඟට දැන් චතුර්ථ ඥාන සමයදින සමයදිලා ආලෝකයේ යවමින් පූර්ව භවයේ බලන. පෙර જાතියක් බලන. අනාගත භවයක් බලන. මෙහෙම දෙක දෙක ආස්භාව තුන තුන හතර හතර පහ පහ ඈතට ඈතට නාම රූප පරම්පරා බලන්නේ. ඒක ආශ්චර්ය දෙයක්. එතකොට තුන් කාලයේදම අයිති මේ නාම රූප ධර්මයන් කාගේ පහළ කිරීමක්ද? එන්න අවිජ්ජා කන්නා උපාදාන කර්ම භව කියන මේ පස් දෙනා තමයි මේක මවලා තියෙන්නේ. වෙන අදෘශ්‍යමාන දෙවි කෙනෙක් නෙමෙයි කියන එක හොඳින් ආબોධ වෙනවා. ඊළඟට තමයි පටිච්චසමුපාද මනසිකාරය. භවනාසෝ වංගුනි. පටිච්චසමුපාද මනසිකාරයේ මුල සිටාගටම අගසිට මුලට ප්‍රථම ක්‍රමයේ ආදි වශයෙන් ස්කන්ධ ක්‍රමයේ ආදි වශයෙන් බලාන බලාන යනකොට ඊළඟට හරවනවා මේ චිත්තචෛතසික නාම රූප ධර්ම එකක් එකක් ගානේ තියෙන ලක්ෂණ රස පච්චපට්ඨාන පදස්ථාන මේක විශාල භාවනා ක්‍රීඩාවක්. ඉතින් එකක් ගානේ බලන්න තියෙනවා. හැබැයි මේවා යෝගාවචරයන් දැන් හරිම ප්‍රීතිජනකයි. ඇයි මේ ධ්‍යානයේ සමාධිනා ධ්‍යානාලෝකයෙන් බල බලා ඒක මිනී කරන. සාමාන්‍යයෙන් ලක්ෂණයට හැරුණි. ඔය ඔක්කොම අයිති වෙන්නේ දික්ඛි විසුද්ධිය කියන මුල්ම පියවරයි. සාමාන්‍ය සෝවාන් ඊළඟට තමයි ඒ ධිට්ඨි විසුද්ධිය ළඟට මේ පටිච්ච සමුප්පාදයේ සියුම් ක්‍රමයේ බලමින් හේතුඵල සම්බන්ධතාව අරමුණු කරනවා. මේ සම්මාර්ථන ඥානය තමයි නිස්සාරණා ඥානයේ මුල. දැන් ධිට්ඨි විසුද්ධියේදී නාම රූප පරිච්ඡේදය කළා. ඊළඟට සංඛාවසන විසුද්ධියේදී ප්‍රත්‍ය පරිග්‍රහණය කළා. දැන් ඉතින් හේතු සහිත නාම රූපයන් දැක්කට පස්සේ තමයි උන් කාලයට ඇති නාම රූප සම්පින්දනය කරමින් හරවන අනුපතනාවට මේකයි මේ කියන්නේ සම්මර්ධන ඥානයි. එතෙන් ඉතින් අර සත්‍යාගීතාකාර මහා විපස්සනා මගින් ත්‍රිලක්ෂණයට හරවන. එතකොට මෙන්න උද්‍යාවීය ඥානෙ පහළ තව නෑ සෝවන් උනේ. තව ගොඩාක් අර තියෙන. ඊළඟට උද්‍යාවීය ඥානෙන් මුළු අධ්‍යාත්ම බහිද්දා සියලුම නාම රූපයන්ගේ ඇතිවීම නැතිවීම ප්‍රත්‍යක්ෂ වශයෙන් දැකගත්තට පස්සේ තමයි භංග ඥානෙ වඩන්ඩ ලැබෙන්නේ. ඒ කියන්නේ මේ විපස්සනා ඥානයක් බිනි බිනි යන්නේ ඇති. මේක දල වශයෙන් එහෙම නෙමෙයි. සියුම් වශයෙන් ඔක්කොම දකින්න ලැබෙනවා. අර මුලින් කරපු නාම රූප සියල්ල වෙන වෙනම උද්‍යාවිය වශයෙන් බලලා බලලා වෙන වෙනම එකක් ගානේ විපස්සනා කරමින් මේ ඥානයත් විපස්සනාකාරෝ ඉන්නේ. ඒකට භංගානුපස්සනා ඥානය දොඩට ප්‍රගුණුණාට පස්සේ ඒ යෝගාවචරයාට ඉබේම වගේ සතිපට්ඨාන ඥානේද ආදීනව ඥානේද නිර්විදා ඥානේද මුංචිත කාමිතා පරිසංකා මුංචිත කාමිතා ඥානේද පරිසංකානුපස්සනා ඥානේද ඔක්කොම පහළ වෙලා අන්තිමට සංකාරුපේක්ෂාවල යන. තව නැහැ සෝවාන් වුනේ. මේ මාර්ගය පිරිසුදුව යනකොට බඹලොවට ගියාට වඩා පුදුමාකාර සතුටක් ඇති වෙනවා. මේ தත්ත්වය ඇවිල්ලා සංකාරුපේක්ෂා ඥානයට ගිය යෝගාවචරයාට දැන් තියෙන්නේ ඒ ගොඩයි මේ ගොඩයි දකින්න වගේ தත්වයක්. මේ කොට නාම රූප සංස්කාර, ඒ ගොඩ අසංකත ධාතු නිර්වාණය. මේ දෙක බල බලා දැන් ඉතින් නාම රූප පරිච්ඡේද ඥානයේ පටන් විපස්සනා මෙනී කර කර යනකොට දැන් අහලන්නේ ඉතිරි නාමයක් රූපයක් නැහැ. කොහොම දැකලා අවසానයි. සියල්ලම දැකලා සබ්බං අභිඥාතං පරිඥාතං සියල්ලම නුවණින් දැක්කා, සියල්ල පිරිසිඳ දැක්කා. එහෙමනම් දැන් යෝගාවචරයට මෙනෙහි කරන්න කිසිවක්ම නැහැ. දැන් මෙනෙහි කර කර ඉන එකපාරටම චතුර්ථ ධාන සමාධිය වගේ සමාධියක් ලැබෙනවා. ඒ සමාධිය ඒ වෙලාවට කියන්නේ විපස්සනාවට ගන්න අරමුණක් නැති තැනයි. විපස්සනාවට ගන්න අරමුණක් නැහැ. නිරෝධයට සමානයි. නිරෝධයට සමානයි. ඒ தත්ත්වය අර මෙලව නාම රූප එලව නැත්නම් එහා පැත්තේ නාම රූපයන්ගෙන් ඊතර වූ අසංකත ධාතු නිර්වාණය. ඒ தත්ත්වය දකිනකොට මුළු ලෝකෙම ගැන උපේක්ෂාව පහළ වෙනවා. කිසියම් දෙයක් ගැන ඇලීමක් නැහැ ගැටීමක් නැහැ පරම විසුද්ධ පරම විසුද්ධ ප්‍රඥාවක් ඇතිවෙන තියෙන. ඒ අවස්ථාව තමයි උත්හාන ගාමිනී විපස්සනා භවනාසෝවංගි. ඊට පස්සේ තමයි දැන් ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම බොජ්ජංග ධර්ම විසද වෙලා සුවිතද වෙලා දැන් දැන් මාර්ගඵල ලබන්න තරම් සුදුසුයි කියන තත්ත්වයට මනස වැඩුණාට පස්සේ ප්‍රඥා වැඩුණාට පස්සේ දැන් සතර ඉරියව්වෙන් කොයි හරි ඉරියව්වකදී අර නමත් නාම රූප පරිච්ඡේද ඥානයේ පටන් විපස්සනා ඥාන වඩාන වඩාන යනකොට මෙන්න උත්සානුගාමී විපස්සනාවේ මාර්ග චිත්ත වීතිය පහළ වෙනවා මාර්ග චිත්ත වීතියේදී භවංගෙන්න චිත්තගත චිත්ත වීතිය මනෝද්වාරා වර්ධනියෙන් පටන් ගන්නවා සංස්කාරයන් අනුමුණු කරන්නේ පරිකාරම උපචාර අනුලෝම ගෝත්‍රභෝ කියලා සෙත් හතරක් ජවන් සිත් හතෙන් වැඩ කරනවා පරිකර්ම උපචාර අනුලෝම කියන තුنين කරන්නේ නාමයක් හරි රූපයක් හරි ත්‍රිලක්ෂණයෙන් එකකට හරවන. අනිත්‍යයි අනිත්‍යයි කියලා හරි දුකයි දුකයි කියලා හරි අනාත්මයි අනාත්මයි කියලා එක පාටම ශනිකව අරමුණු වෙනවා. ගෝත්‍ර භූතිකින් කරන්නේ විදර්ශනාව දෙමි. ඒකෙන් කරන්නේ නිවන් ආවර්ජනා කිරීම. නිවන දෙහාට හරි බැදී. ඒක මාර්ගය නෙමෙයි මාර්ගයේ මුලින් තියෙන ආවර්ජනාවක් කියන්නේ සිතක්. ගෝත්‍ර භූතික ඒක පුතුජන ගෝත්‍රයේ පාගාගෙන ආර්ය ගෝත්‍රයට පියනගන වෙලානේ ගෝත්‍ර භූ කියන්නේ ඊළඟට තමයි සෝවාන් මාර්ග චිත්තය මේ සෝවාන් මාර්ග චිත්තය ක්ෂණිකයි එක චිත්තක්ෂණයයි කවදාකවත් සිහිනිකින්වත් නුදුටුවා වූ ශුන්‍යතා නිමිත්ත අප්පණිය තියෙන ලක්ෂණ තුනෙන් එක්ක එක ලක්ෂණයක් අරමුණු කර ගනිමින් ඒ නිරෝධ සත්‍ය අරමුණු කර ගන්නවා එතකොට දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, මාර්ග සත්‍ය, ඉතිරි සත්‍ය තුන සියල්ලම කෘත්‍යාග වශයෙන් සම්පූර්ණ වෙනවා. මේ අවස්ථාවේදී සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන සංයෝජන තුනක්. දික්ඛානුසේ විචිකිච්ඡානුසේ කියන අංශය දෙකක් කියන බරපතල ක්ලේශ ධර්මයන් පහ සුණු විසුණු වෙලා යනවා. ඒ සෝවාන් මාර්ග චිත්තේ තනතුරුවම සෝවාන් ඵල සිද්දකක් පහළ වෙනවා. ඊළඟට හිත භවංග පතිත වෙලා ඊළඟට නැවත ප්‍රතිවේක්ෂා වේතියක් සිත් නියාමයේ ධර්ම නියාමය අනුව පහළ වෙනවා මා මෙතෙක් කරගත් යෝග භාවනා තුලින් මෙන්න පළවෙනි සෝවාන් මාර්ග චිත්තය පහළ වුණා කියලා පළවෙනි චිත්ත වේ. ඊළඟට තවත් යවම් වීතියක් පහළ මෙන්න සෝවාන් ඵල චිත්තය පහළ වුණා කියලා දෙවෙනි වීතියක් පහළ ඊළඟට මගේ සිතේ මෙච්චර මෙච්චර කෙලෙස් නැති වුණා කියලා ප්‍රහීන කෙලෙස් ප්‍රතිවේක්ෂා කරන විකුසල යවම් වීතියක් පහළ වෙනවා. ඊළාට මෙච්චර කෙලෙස් තව ඉතුරු තියෙනවා කියලා ඉතුරු කෙලෙස් මෙනෙහි කරන තව වීතියක් කාලය. මේ මාර්ග චිත්තෙන් ඵල චිත්තෙන් මේ ලක්ෂණ ඇති නිර්වාණ ධාතුව ආબોධ වුණා කියලා නිර්වාණ්‍ය අරමුණු කරන දැන් ප්‍රතිනේක්ෂා ඥාන වීති පහක් පහළ වුණා. ඒකෙන් සිද්ධ වුණේ උද්ගලයාට අමුතෙන් සහතිකයක් දෙන්න අවශ්‍ය නැහැ. තමන්ම තමන් ප්‍රත්‍යක්ෂ වශයෙන් දැකගත්තා මෙච්චර කලක් මුළුල්ලේ කරගත් සමථේපස්සනා භාවනා තුලින් මහා පොළොවට අගරජ වෙලා ශක්ති වෙනවටත් වඩා දෙදොල් වලට අධිපතිව චක්‍ර දිව රාජනවට වඩා එකංගල්ලකින් දහසක් ලෝක ධාතු බඹලන බ්‍රහ්ම රාජනවට වඩා ලෝකේතම අධිපති වෙනවට වඩා අති උතුම් වූ ශ්‍රේෂ්ඨ වූ සෝවාන් මාර්ග ඵලයටම අපත් වුණා කියන එක තමන් දැනගන්න. මෙන්න මේ தত্ত্বය අපට කවදා හරි ලැබේවා ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා සබා ගනි. ඉතින් අපි ආරාධනේ මේකයි. දැන් මේ භාවනා වීථිය බොහොම දීර්ඝයිනේ. බොහොම දීර්ඝයි කියලා හිතෙන්න පුළුවන්. නමුත් අපේ මේ සිල් පිරිස සමහර කෙනෙක් කල්ප ගණන්, කල්ප සිය ගණන් ඈත පටන් පෙරම් පුරාණින පින්නතුන් මෙතනින්ද පුළුවන්. ඒ තම තමාගේ පාරමී පමණින් තමයි මේ වාගේ ප්‍රතිඵල ඉක්මන් වෙන්නේ. නිසා අපි පෙර ජාතිවලදී මේ භාවනා කරගෙන සිටියා නම් අද ගන්න උත්සාහයෙන් අද ප්‍රතිඵල ලැබෙනවා. යම් මේකින් අපේ පෙර ජාතවල පාරිමී කිරීමේ ප්‍රමාදයක් තිබුණා නම් අඩුපාඩුවක් තිබුණා නම් අද ගන්න උත්සාහය අපට මතු මතු භවයන්හිදී ප්‍රතිඵල නෙලා ගන්නට පාරමී වාටපත් වෙනවා. එනිසා මේ භාවනා මාර්ගය දැන් ඉතින් අපිට මෙච්චර කල් ගෙවන්න බැ අපි වයසයි අපිට පාඩම් හිතින්නේ අපිටව මෙනෙහි කරන්න මතක හිතින්නේ මේ වාගේ දුර්වල හිත හිත හිතන්නේ නැතුව අපිට පුළුවනි මේ සරුවඥන් වහන්සේ සියල්ල දන්න සාකුරුන් වහන්සේ උන්වහන්සේගේ ශ්‍රාවකයෝ අපි උන්වහන්සේගේ ධර්මයේ ණයධානිකයි උන්වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නයේ සුපටිපන්නයි එනිසා මේ ණයධානික උතුම් ශේසක් ධර්මයේ ලැබිච්ච මේ සුබ මොහොතේදී උතුම් මොහොතේදී මේ විදුලි සනයක් වාගේ කෙටි කාලයේ තුලදී උත්සාහවන්ත වෙලා මේ කල්ප කෝටි ගානකින් නොලැබෙන උතුම් උතුම් බුද්ධෝත්පාද කාලෙන් මිනිසත් බලින් ඵල නෙලා ගැනීමට කාර්මී සීලයෙන් මේ භාවනාව කරන්නෙමු කියලා අදිෂ්ඨාන ලබා ගන්නට ඕන. දැන් වෙලාව 4:30යි. අපිට පිටත් වෙන්න දුන්නේ 4:30ට. දැන් ඉතින් අපි මේ සෑයීමකටපත් වෙන අතර අර ගාථාවේ සඳහන් වෙන පරිද්දෙන් ලෝතර බුදුරජාණන් වහන්සේ දසූ ආකාරයෙන් ආනාපාන සති භාවනාව අනුපිළිවෙලින් ප්‍රගුණ කරගනිමින් එවාගේම පරිපූර්ණව පරිපූර්ණව මුදුන් පමුණවා ගනිමින් මේ ලබාගත් බුද්ධෝත්පාද කාලයෙන් ආනාපාන සති ධ්‍යාන භාවනාවත් එමගින් සසු අර්පණා කර්මඥාන ධ්‍යාන භාවනාවත් සපුරාගෙන අනුපිළිවෙලින් විපස්සනා ඥාන මුදුන් පමුණවාගෙන සහත් බෝධියේ පසේ බෝධි අபிසම්බෝධිය කියන පැතු උතුම් බෝධියකින් අපට බුදු පසේ බුදුමහරහතන් වහන්සේලා ආબોධ කොට නිවිසනසේ වදාළ අජරාමර සාන්ත ලෝකෝත්තර නිවන් සුව සාක්ෂාත් කර ගැනීමට මේ කාස පුරා ඇසුරුණු ප්‍රතිපatti කුසල සම්භාර ධර්මයේද හේතු වේවා වාසනාව වේවා කියා ප්‍රාර්ථනා සබා ගනිමු. ආකාශත්ථා ච භුම්මත්ථා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං ආකාශත්ථා ච භුම්මත්ථා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු බුද්ධ දේශනං ආකාශත්ථා ච භුම්මත්ථා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු බුද්ධ ශාවකං පින්වත්නි මේ දේශනා කළ භාවනා මාර්ගයේ ඥාන ලබා මඟපා නිවන් අවබෝධය දක්වාම පැහැදිලි වෙලා තියෙනවා. ඒ භාවනා කරන හැම දිනාටම ඉතාම ප්‍රයෝජනයි. නමුත් භාවනා වැඩිවීමට මේ ධර්ම දේශනාව පමණක් මානවත් ගන්නේ නැහැ. ඒ නිසා ගුරු උපදේශ නැතුව මේ භාවනා මාර්ගයේ දිගට නොවැඩෙන විට අධිකරු පෝජනීය නාවිනේ අරියදම් මහා සාමිදන් වහන්සේගෙන් උපදෙස් ලැබී තිබෙන බව ඊටාම කරුණාවෙන් මතක් කරනවා. ඔබ තමට පිරුවන් තරණයි. listening to the Internet Buddhist Radio. Savanara, Susilasha. අනුමුදු මිහිඳු හිමියන් රැකිනා අපි මේ නිර්මල බුදුදහම සිව්මහා දිව්‍යයන් රැකදේවා. You are listening to the Internet's Buddhist Radio. Savanana, Susilasa.